ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you. සමන්තා බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුන් තස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති කාය ජාති සංසාරං දුක්ඛසංකං පරිස්සති අතිගර පූජනීය ඉන්වංගමී මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරය ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ දේශනා කොට වදාළ අරුණවතී සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනේ අවස්ථා දෙකක සඳහන් වෙනවා. ඒ මුල් අවස්ථාව කල්ප 31කට ඉහතදී සිකී සරුවඥන් වහන්සේගේ ශාසනය මේ දේශනේ පැවැත්වලා තියෙනවා. සිකී සරුවඥන් වහන්සේ අලුයම් කාලේ බුදු වෙසින් දැකවදාලා විශාල බ්‍රහ්ම පිරිසක් මාර්ගඵල නිවන් ලබන බව. ඒ සඳහා අග්‍ර ශ්‍රාවක අභිභූ කියන මහා රහතන් වහන්සේ සමඟ බ්‍රහ්ම ලෝකයට වැඩියා. බ්‍රහ්ම ලෝකයට වැඩම කළා ඒ විශාල කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම පිරිසක් මැද්දේ මෙම අභිභූ මහ රහතන් වහන්සේට විධාන කළා මේ බ්‍රහ්ම පිරිසට ධර්ම දේශනාවක් කරන්න කියලා. අභිභූ මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපතීන් වහන්සේ. උන්වහන්සේ විචිතුරු දේශනාවක් කරන වෙලාවේ සමහර බ්‍රහ්ම කෙනෙක් හිතුවා ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දී මොකද මේ ශ්‍රාවකේ බණ කියන්නේ කියලා. එවලාවේදී සරුවක්ඥන් වහන්සේ අභිභූමහරහතන් වහන්සේට විධාන කරන්න හේතුන අභිභූමී බ්‍රහ්ම පිරිස සංවේගයට පමුණවන්න කියලා. අභිභූමහරහතන් වහන්සේ පුදුම විදිහේ ප්‍රාත්‍යාරි සහස්‍රයන් දක්වන්න පටන් ගත්තා. ප්‍රාත්‍යාරියන් දක්වන වෙලාවේදී උන්වහන්සේ විශාල බ්‍රහ්ම පිරිස මනිතයට පමුණුවමින් මේ ගාථා දෙක දේශනා කරන්න යෙදුණා. සරුවක්ඥන් වහන්සේ මේ ගාථා නිමිත්තෙන් ධර්මයන්ට ධර්ම දේශනා කිරීමෙන් විශාල පිරිසක් ධර්මයෝ මාර්ගඵල නිවන් සුව ලැබුවා. ඒ මොහොතේම නැවත අරුණවතී රාජධානී සමීපයේහි ත්‍රිතිහා රාජධානීට වැඩම කරවලා ධර්මශාලාවේ වැඩ සිටි සංඝ පිරිසමතාව අදාළ මහණෙනි මේ අභිභූ ඉෂ්ඨවරයන් වහන්සේ බඹලෝදී දේශනා කළ ගාථා දෙක හුණද එයිමයි ස්වාමීනි සත්‍යයනා කරන්න කියලා නියම කළා සියලු දෙනා වහන්සේ සත්‍යයනා කළා සාරුවක්යන් වහන්සේ සාදුකාර දුන්නා හේතුව මගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තරම් බල සම්පන්නයි නේද කියන එක පහදා දෙමින් උන්වහන්සේ එතෙන්දී විශේෂතුළු ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවේ කෙටි තේරුමයි දැන් අපි සලකා බලන්නේ. මේ සඳහන් වෙනවා අනදීමක්. සිවණක් පිළිසෙට අනදීමක් මෙතන සඳහන් වෙනවා. අනේ කියන්නේ සාරුවක් යන් වහන්සේ තමයි ආඥාපති. දෙවියන්, මිනිසයන් ගියන් තරින්දන් ශ්‍රමණ බ්‍රාහ්මනාදී සෑම දිනාටම අනසික පවත්වන්න පුළුවන් සරුවක්ඥන් වහන්සේ ආඥාපති ඒ ආඥා චක්‍රවර්ති වූ සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කරනවා ආරභත නික්‍රමත යුඤ්ජත බුද්ධ ශාසනේ ගුණාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරු මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත බුද්ධ ශාසනයේ හිලා ආරභත ආරම්භ දාත් වීරියෙන් යෙදෙත්වා නික්කමත නික්කමත නික්කම දාත් වීරියෙන් යෙදෙත්වා යුඤ්ජත පරාක්‍රම දාත් වීරියෙන් යෙදෙත්වා ගුණාත මච්චුනෝසේනං ක්ලේශ මාන සේනාව සුණු විසුණු කෙරෙත්වා නලාගාරං ව කුංජරු මත්තු ඇත්රාගේ බතලියෙන් කළ පැල්පතක් සුනිවිසුණු කරන්නාසේ මාර සේනාව සුනිවිසුණු කෙලෙත්වා පලා හරිත්වා යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයෙහි එළඹ සිටි සීනුවනේ යුතුව ඥාන සම්ප්‍රයුක්තව වීරිය කරන්නේ නම් පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ සංසාරයේ අතහැර දුක්ඛ සන්තං කරිස්සති පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ධර්මය කෙලවර කරන්නේය කියන එක මේ ගාථා දෙකෙන් දේශනා කොට වදාළා. මේ දේශනාව අපි කාටත් ඉතාම වැදගත් සිහිපත් කටයුතු දේශනාවක්. අද කාලේ ලෝකයේ හැමතැනම තියෙන මේ යුද්ධ කලකෝලහලයි මේ යුද්ධ භූමියට කියන සංග්‍රාම භූමිය කියලා. සංග්‍රාම භූමිය අවතීර්ණ වූ සේනාධිපති තමන්ගේ බලයනියට අණ දෙනවා. ඒ වගේ සරුවක්ඥන් වහන්සේ මේ බුද්ධ ශාසනය නමින් හඳුන්වන සංග්‍රාම භූමියක්. සංග්‍රාම භූමිය නමින් මෙතන සටන් කරන ලබන්නේ මිනිස්යන් වැනි ප්‍රාණීන් සමග නෙමෙයි. චිත්ත සංකාන තුළ අනාදිමත් කාලයක් මුළුල්ලේ කලපදියම් වෙලා දහසක් වද දෙමින් එන 1500ක් පමණ මේ කෙලෙස් බලමුණු එක්කයි මේ සංග්‍රාමය කරන්න තිබෙන්නේ. ඒ මේ කෙලෙස් බලමුණු එක්ක සංග්‍රාම කරන්නට සරුවක්යන් වහන්සේ නැමැති සේනාධිපතීන් වහන්සේ තමන්ගේ බලය නිවලට අණ දෙනවා. මේ සීල සමාධි ප්‍රඥා කියන උදාර ගුණස්කන්ධ දරාගෙන මේවා පිළිම සඳහා ආනම්ම ධාතු වීරියෙන් පටන් ගනිත්වා. නික්කම ධාතු වීරියෙන් ඉදිරියටම ගෙන යත්වා. පරක්කම ධාතු වීරියෙන් මාර්ග බාධක සියල්ල අභිභවාගෙන ජීවිතේ පවා නොතකා උත්සාහවන්තව ඥාන සංප්‍රයුක්ත වීරිය කෙරෙත්වා. මස්තෝ යක්රාජයේ බටලියෙන් කළ තල්පත සුණු විසුණු කරන්නාසේ මේ 1500ක් පමණ ඉන්නා වූ මේ කෙලෙස් බලණිය සුණු විසුණු කෙරෙත්වා මේ අනදීම ඊළඟට ආනිසංසය හඳුන්වනවා යෝ ීමස්මින් ධම්ම විනය අප්‍රමත්තෝ විහෙසති යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ එළඹ සිටි සීනුවණින් යුතුව ඥාන සම්ප්‍රයුක්තව ත්‍රිවිධ වීරිය වඩනවා නම් ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියන ත්‍රිවිධ වීරිය වඩනවා නම් කාය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ දුක්ඛ ධර්මයන්ගෙන් නිරන්තරයෙන් පෙළෙන මේ ආසංසාරයේ අත්තර දමා දුක්ඛ සංතං කරිසති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විඝාතේ පංච උපාදානස්කන්ධ කියන මේ සකල දුක්ඛ ධර්මයන් කෙලවර කරන්නේ කියන එක අනදීන් වශයෙන් හා අනිසංස වශයෙන් දේශනා කොට වදාලා දැන් අපි මේ අනාඥාව අනුව තමයි පවතින්න වෙලා තිබෙන්නේ ගිහි පින්නතුන් තිසරණේ ආජීවස්තමක සීලය පංච සීලය උපෝසත සීලය නවාංග උපෝසත සීලය ඝාට දස සීල සමාදන් වෙමිනුත් දෛනික පිරිස නෙක්ඛම් දස සීල සාමනේන දස සීල කෝටියක් සංවර උපසම්පදා සීල රකිමිනුත් සමත භාවනා විපස්සනා භාවනා වඩමිනුත් දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරමින් දස කුසල ධර්මයේ කනුව පවතමින් දස පාරමී පුරමින් සිව් බඹ වේරණ වඩමින් සතර සංග්‍රහවතු පුරුදු කරමින් බෝධිපාක්ෂ ධර්ම 37 වඩමින් කරණීය ධර්ම 14 වඩමින් අකරණීය ධර්ම අනුගමනය කරමින් මංගල ධර්ම 38 අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි මේ ගමන් කරමින් මේ මහා සංග්‍රාමයේදී සිටින්නේ එනිසා අපි සියලුම දෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි සංග්‍රාමයෙන් ජයග්‍රහණය කළ මහෝත්තමයන් අනුව යමින් මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන ධර්මයන් ශාසන ප්‍රතිපත්තීන් හතරක් නෑ පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යය ඇති කරගන්නට ඕනේ. දැන් මේ මෑණිවරු තුන් දෙනෙක් නෙක්ඛම් දස සීලයේ පිහිටියා. මේ නෙක්ඛම් දස සීලයේ පිහිටීමට කියනවා ආරම්භ ධාතු වීර්ය කියලා. ඒ කියන්නේ යමක් පටන් ගැනීම බොහොම ලේසි. පටන් ගැනීමට කවුරුත් කැමති. ඒ නිසා නේද කියලා තියෙන ලෞතර බුදුබා නොපැතු කෙනෙක් ලෝකේ නැහැ කියලා. ලෝකේ බුදු මහිම දැකලා මමත් ලෞතර බුදු වෙනවා කියන නොපැතු කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. නමුත් ඒ ආරම්භ ධාතු වීර්ය දිගට පවත්වා ගන්න බැරි වෙච්ච නිසා ලෝක සත්‍යය නිතරම සංසාර දුකෙන් පෙළෙන්නේ. එවාගේ මේ සීලයක පිහිටීම ආරම්භ ධාතු වීර්යය. ඊළඟට තියෙන්නේ මේක දිගට පවත්වාගෙන යාමේ නික්කම ධාතු වීර්යය පවත්වන්නට ඕනේ. නික්කම ධාතු කියන්නේ අතරක් නැහැර මේක පවත්වාගෙන යන්නට ඕනේ. ඉන්නෙකුන් අපි දන්නවා කල්පා කල්පාදි කල්පේදී ඇති වුණ චන්ද්‍ර සූර්ය උදාව. මේ චන්ද්‍ර සූර්ය උදාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කල්පයක් මුළුල්ලේ මේ විදිහටම සිදු වෙනවා. උදා වෙනවා මුදුන් වෙනවා බැස යනවා. අයිමත් උදුන් උදා වෙනවා මුදුන් වෙනවා බැස යනවා. මේ චන්ද්‍ර සූර්ය මණ්ඩල දෙකේ දිනචරියාව. අපේ ලෝතුඩා බුදුරජාණන් වහන්සේත් ඔය වගේ දිනචරියාවක් තුන අඛණ්ඩ දිනචරියාවක්. ඒ වාගේ අප විසිනුත් නොකඩවා මේ දිනචරියාවක් අනුව සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිනසේ නික්කම්ම ධාතු වීරිය පවත්වන්නට ඕනේ. ඒක තමයි ඊට වඩා අපංකම. පටන් ගැනීම දේශේ නික්කම ධාතුවේ ඊට වඩා බැලෑනුන් ඊට වඩා ගැඹුරුයි ඊට වඩා උත්සාහයෙන් කළ යුතු වෙනවා. මොකද කාරණේ මේ පිළිවෙත් පිළිීමේදී මානක බාධක නැදී. ඒ වායේ ජය ගැනීම සඳහා අතරක් නැර කම්පා නොවි ඉදිරියට යන්න පුරුදු වෙන්න ඕනේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා කන්ති පරමන් තපෝ තිතිකා කෙනෙකුතුන් ගුණය. කන්ති පරමං තපෝ තිතික්ඛා කියන්නේ තිතික්ෂා නම් වූ ඉවසීම ශ්‍රේෂ්ඨ සීලවන්ත බවයි. මේ සීලාදි ගුණ පූර්ණේ කරන තැනැත්තා විසින් ඉවසිය යුතු කාරණා රාශියක් තියෙනවා. හමෝ හෝති සීතස උන්නස jigacchāya pipāsāya danse makase vātātapa sirinsapasampassānam දුරොත්තානං දුරාගතානං වචනපතානං uppannānaං sārenīkānaං dukkānaං tippānaං කටුකානං හරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති මෙන්න ඉවසන්නිටින දේවල් කොච්චරද සීතල වෙනකොට ඉවසන්න ඕන වගේ සීලය ආරක්ෂා කරගන්නේ උෂ්ණත්වය වෙනකොටත් සීලය රැකගැනීමෙන් ආරක්ෂා වෙන්නට ඕනේ ඉවසන්නට ඕනේ බඩගින් ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා පිපාසි වෙසන්නට වන සීලය ගැන සැලකලා නැස්සන්ගේ මඳුරුවන්ගේ සතුන් සර්පයන් ස්පර්ශයෙන් ගැන පීඩා ඉවසන්නට වන සීලය සැලකාගෙන එවැගේම <clears throat> සතුන් සර්පයන් දැස්ස කිරීම ආදී තැන්වලදී පවා ඉවසන්නට වන සීලය ගැන සැලකලා අනුකරණේ නිന്ദා අපහාස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන ඔක්කොම ඉවසන්නට වන සීලය ගැන සැලකලා එවාගේම ශාරීරික වශයෙන් වෙන පහළ වෙන දුක් කරදර වේදනා, කටුක වේදනා, ක්‍රූර වේදනා, ඉවසිය නොහැකි වේදනා, අසහාක අමනාප වේදනා, ජීවිතේ නැති කරන වේදනා පව ඉවසන්නට ඕන සීලය නිසා. මෙන්න මේවා ඉවසන්නට පුළුවන් නම් තමයි නික්කම ධාතු වීර්යයෙන් සීලය සමාධිය ප්‍රඥාව දිනු කරගන්න ලැබෙන්නේ. එනිසා අපි නික්කම ධාතු වේදේ නමින් මුල් පියවරේ පටන් ජීවිතාන්තය දක්වාම යන මේ පිළිවෙත් මඟ අතරමං කරගන්න නැතුව පුද්ගලයන් නිසාවක් තමන්ගේ හිතේ පහළවන කෙලෙස් නිසාවක් කිසිසේත් පසුබට නොවන හැටියට අපි ඉදිරියටම අපේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ පවත්වාගෙන යන්නට ඕනේ. ජීවිතයේ හැම දිනකටම අපට මේක අවශ්‍යයි. එවැගේම පරක්කම දාස වීර්යය ළඟට තියෙන එක තමයි බරපතලම අවස්ථාව. පරාක්‍රම ධාත වීරිය කියන්නේ අභ්‍යන්තර බාහිර උපද්දර අපට අනන්ත මුණ ගැහෙනවා. දුක්කරං දුක්තිකංචේ අභ්‍යත්තේනි සාමාන්‍යං බහෝහි තත්ත පච්චෝහා කමිතබ්බා තපසින. මේ රාතන් මහසේනමගේ ප්‍රකාශනයක් තේරගතාවක්. දුක්කරං දුක්තිකංචේ අභ්‍යත්තේනි සාමාන්‍යං සීලය ගැන නොදන්න, පිළිවෙත් ගැන නොදන්න, නුවණ මැද තැනසාට මහාන දම් පිළීම බොහොම දුෂ්කරයි. ඉවසීම බොහොම අමාරුයි. මක්නිසාද බහූ හේතත් පච්චෝහා. ඒ මේ සසුන් පිළිවෙත් පිරීමේදී පච්චෝහා කියන්නේ ප්‍රති ඌහා විරුද්ධ බලවේග. ප්‍රති ඌහා කියන්නේ විරුද්ධ බලවේග. බහූ හේ බොහොම අප්‍රමාණයි. කමිතබ්බා තපස්සිනා සිල්වතා විසින් පැවිද්දා විසින් ඒ සියල්ලම මහ මෙරමින් ඉවසිය යුතුයි. මාමරයට ආස්පතින් වේරම්ම වාතේ පවා වදිනවා. මාමරේ සැලෙන්නේ නැහැ. ඒ වාගේ ඒ සියල්ලම Taman tabbyantar බාහිර වශයෙන් ඉන්නේ බාධක ස්මාරක බාධක සියල්ලම දරාගෙන නොපසුබට වීර්යයෙන් ජීවිතය ගැන උතකා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන්නට ඕනේ. ඉන්නතුන් දන්වානේ දෙවෙනි ආශ්චර්ය සිද්ධ වීම අපේ ලංකාවේ සීතුල්පම්මේ ස්වාමීන් වහන්සේ නමක් ඇඳේ පෙරලි පෙරලි අඬනවා කෑ ගන්නවා වේදනාවේ. නායක ස්වාමීන් වහන්සේ නමක් උතෙන් දැවිලා කොතනද ස්වාමීනි රිදෙන්නේ වේදනාව. ඇවැත්නේ විදින එක තැනක් නැහැ. වස්තු ආරමුණු කරගෙන වේදනාව විඳිනවා කිව්වා. ඒක මේ විදර්ශනා ප්‍රතිසංයුක්ත වචනයක්. වස්තු ආරමුණු කරගෙන වේදනාව විඳිනවා. මොකද මේ වස්තුව අරමුණු කරන වේදනාව විඳිනවා කියන්නේ කාය වස්තුව කාය වස්තුවට මේ වේදනාව දැනෙනවා වේදනාව විඳින මම නෙමෙයි නාග ස්වාමීන් වහන්සේ කෙරෙහි මනස ස්වාමීනි මේ වෙලාවේ ඉවසන එකද තියෙන්නේ හොඳයි මං ඉවසන්නම් කියලා දැඩි හිතින් අධිෂ්ඨාන කරගෙන ඉවසුවා වේදනාව පුදුම විදියට දරාගෙන ඉවසුවා නිකන් ඉවසුවා නෙමෙයි විදර්ශනා වදමින් ඉවසුවා විදර්ශනා වඩමින් ඉවන කොමසන කොට පපුවේ පටන් මුළු උදරයේම පුපුරලා බඩවැල් වීසුණ ඇඳේ හැමතැනම අතුණු අතුඩු බාම් විසුණා ඒ අතරතුර මේ උත්තරයන් වහන්සේ මුණතරන් දැඩි අධිෂ්ඨානයකින්ද ඥාන සංප්‍රයුක්ත වීරියකින් දෙවසුවේ ඔය සිද්ධිය වෙමින් සෞකලස් නසා මහා රහත් භාවයටපත් වුණා. ටික වේලාවකින් අර නායක ස්වාමීන් වහන්සේ උතින් ආවා. අසාසිතේ ඇරැත්නේ ඉවසුව ඇද්ද? එහෙම කියලා උන්වහන්සේ සමසේසී වෙලා පිරිනවම් පෑවා. ආදිවංශ දේශනාවක් අහන්න ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතික ස්වාමීන් වහන්සේ නමක් කෙනෙකුට ශාලාව පිළිලා ඉඳ නැහැ. අන්ධකාර කරවලේ ශාලාවෙන් පිටපැත්තේ හිටගෙන බණ ඇවා. ටික වෙලාවක් බණහමින් ඉනකොට ඔලගෙන් කැවිලා පයේ දැස්ස කරා. ස්වාමීන් වහන්සේ කෑගෑවෙන ලේ ගලනවා. ඉක්මනින්ම සිවුරු පටියෙන් පය වෙලාගෙන අර මේ විස උඩට එනවාට වෙලාගෙන පොළඟ අල්ලාගත්තා. අල්ලාගෙනම පසින්බුක දාලා ගැට ගහගත්තා. ඒ වෙලාවේ කතා කරන්න මට සර්පෙක් දැස්ස කළා කියලා අර බන නවත්තනවා. ගණ පිරිස නැගිටිනවා. කාටත් ලැබෙන්න තියෙන මාර්ගඵල නොලැබී යනවා. ස්වාමීන් වහන්සේ කිව්වා මම මේ අහන ධර්මයේ නෛර්යානික ධර්මයක් නම් මගේ මේ විෂබසීවා කියලා හිතාගෙන දැඩි අදිෂ්ඨානීයව බණට කැවි හිටගෙනම අලියන් වෙනකොට දේශකයන් වහන්සේගේ දේශනාවදීම වෙනකොට මේ ස්වාමින් වහන්සේ අනාගාමී මාර්ගඵලයෙන් අමා මහ නිවන ආબોධ කළා. ආචාර්යනේ දිවසු ඇති. අරේලා මුන්වහන්සේ කලබල වුණා නම් තමන්ගේ සීලයටත් බාධා වෙන්න තිබුණා. සමාධියටත් බාධා වෙන්න තිබුණා ලබන්න තියෙන මාර්ගඵල ඥානයටත් බාධා වෙන්න තිබුණා අර බණ අහලා විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව ලැබුවා ඒක ඒත්තන්වත් බාධා වෙන්න තිබුණා සියල්ලම ජයගත්තා මේ උපද්දර ඉවසාගෙන උන්වහන්සේ ඒ තමන්ගේ ධර්මයේ හැසිරීම නිසා මෙන්න මේ වාගේ නිසා අපට කොටෙකුත් අන්‍ය මේ වෙන සතුන්ගෙන් වෙන කුජලයන්ගෙන් එවැගේම තමන්ගේ సంతානයේ කෙලෙසුන්ගෙන් නොයෙක් විදිහේ පීඩා විඳින්න සිදු වෙනවා. ඒ සියල්ලම අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිටේ දරාගෙන තමන්ගේ භාවනා මනසකාරයේම මුල් කරගෙන ඒවා ජයගන්ට අපි අධිෂ්ඨාන කරගන්නට පුරුදු වෙන්නට ඕනේ. විශේෂයෙන්ම සීල භාවනා පිළිවෙත් පුරන්නට බාධා දෙකක් තියෙනවා. ඒ බාධා නීවරණමින් පහක් තියෙනවා. දෙයින් දෙකක් බරපතලයි. කාමරාග ව්‍යාපාද කියන මේ දෙක බරපතලයි. ඒ කියන්නේ කයින් වචනින් සංවර වෙනවා. ඒකට වීතික්කම ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. කයින් වචනින් සිදුවෙන ක්ලේශයන් නොසිදු නොවි යනවා. නමුත් හිත තුළ පරිවෘත්තාන කෙලෙස් පහළ වෙන්න පුළුවන්. හිත තුළ කෙලෙස් පහළ වෙනවා කාටවත් පේන්නේ නැහැ. කාටවත් පේන්නේ නමුත් හිත තුළ මේ කෙලෙස් සිතිවිලි නැගී එන්න පුළුවන්. ඒවා ජය ගන්නට ඕනේ මේ පරාක්‍රම ධාතු වීරිය. පරාක්‍රම ධාතු වීරියෙන් ජය ගන්නට ඕනේ. අපට කුඩා කාලයේ පටන් උගන්වලා තිබුණ මේ Brahmacharya සීලය රැක ගැනීම සඳහා නිතර මෙනෙහි කළ යුතු උපදේශයක්. ඒ කියන්නේ Taman පිටණේක ඔය හරි කලාවක මැරෙනවා. මැරිලා ඉප මේ ඉදිමෙනවා. ඉදිමෙලා තන් තන් නිල් පාට වෙනවා. මේ කටි ගැහිලා. එවැගේම සුදු කබර වාගේ හැදෙනවා. නාදරෙන් ඕජා වැగిරෙනවා. පණුව ඇවිල්ලා මේ ඉඩ මැස්ස ඇවිල්ලා පණුව ගන්නවා. කපුටන් ඇවිල්ලා උකුස්සන් ඇවිල්ලා එවැගේම සිවලුන් සුනකයන් ඉදලිහිමියන් එහෙම නැත්නම් කබරයෙන් මේ සතුන් ඇවිල්ලා මේ ශරීරයේ කැලේ කැලේ කඩ කඩා කනවා. අනේ මස්නේ දැන් උණු වෙනවා. මස් උණු වෙනවා මේ උණු වෙනවා ඒවා දිය වෙනවා දිය වෙනවා කුණු වෙලා හැම පැත්තෙන්ම බත්තුළු ඉරෙම වාගේ පණුව ගහලා පලාත කෙනෙකුට එන්න බෑ ගඳ ගන්නවා කොහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී අර ලේමස් ඔක්කොම දිය වෙලා නහර වලින් බැඳුනේ අතසකෙල්ලක් එන්න පුළුවන් ඒකත් මේ සතුන් කඩ කඩ අදිනවා එහෙම ගිහිල්ලා ඒ නහරත් ඔක්කොම දිය වෙලා යනවා අඩකඩලි තැන් තැන් වල සතුන් ඇදලා කකා දිහා පැත්තෙන් යනවා යසරේ දෙමිනවා, අවුවට වේලෙනවා, පිනිබානවා, පුෂ්‍ය දෙනවා. තවත් අප්‍රමාණ ගණ්ඩස්ථානය හැමතැනම පැතිරෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? වසර ගණනාවක් ඕක තැමිලා තැමිලා අවුරත වේලා වේලා පිනිබාලා පිනිබාලා දිරලා දිරලා දිරලා ගිහලා අන්තිමේදී පොළොවට පස් වෙනවා. මෙන්න හිතේ මෙනෙහි කරන්න සුදුසු ආරමුණක්. එවැගේම ජීවමාන අවස්ථාව ගැන හිතෙනවා. තමන්ගේ ඇස් වලින් කබ කඳුළු ගලනවා පිළිකුලයි නායෙන් හොටු දියට ගලනවා පිළිකුලයි. දෙකංශ දෙරෙන් කං කාඳුරු ගලනවා පිළිකුලයි. මුව දොරින් කැලසම් සොටු මේවා නිකුත් වෙනවා පිළිකුලයි. වාගේම ශරීරයේ 90000ක් කොහොම කූපයන් 99000ක් කොහොම කූපයන්ගෙන් ධාඩිය නැගිරිනවා පිළිකුලයි. නරල් කලෙන් නාසාපුටයෙන් හිස මුදුනින් දෙකෝපලයෙන් දෙවරෙහිසින් දෙපිටියතුල් දෙපිටිපතුල් මේ තැන් වලින් උරුණු තෙල් පිට වෙනවා පිළිකොලයි පිළිකොලයි අදෝ මාර්ග වලින් අසුක මල මෝත්‍ර පිට වෙනවා පිළිකොලයි ශරීරයේ උදරයේ පළල බලනවා අභ්‍යන්තරයේ තියෙන දේවල් දෙතිසිනේන අධික බඩවැල් ගොඩක් තියෙනවා අතුණු බාහන් ගොඩක් තියෙනවා අක්මාවක් තියෙනවා හෘද වස්තුවක් තියෙනවා පෙනහැල්ලක් තියෙනවා අකුගඩු තියෙනවා බලන්න බෑ දුර්ගන්ධයි දුක්ඛන්தோ අසුචිකායෝ කුණපෝ උක්කරූපමෝ නින්දිතෝ චක්කු භූතේ කායෝ බාලාමි නන්දිතෝ මේ ශරීරයේ දුර්ගන්ධයි එවාගෙම අසා නිරන්තරයෙන් අපිරිසිදුයි එවාගෙම නව දොරකින් දුගඳ වහන වෙන අසුචි නැගිරෙනවා එවාගෙම අල්ලචම්ම පටිච්චන්නෝ නවද්දාරෝ මහවනෝ මේක හැම පැත්තෙම තෙස් සමකින් වැටලා තිබුණට නව මහා දොරකින් අසුචි වැගිරෙනවා. සකේ ීමස්ස කායස්ස අන්තෝ බාහිරතෝසියා දණ්ඩන් නෝන ගායත්වාන කාකේ සෝනීච වාරයේ මේ ශාරීරිය අභ්‍යන්තරයේ එළියට ගත්තොත් එහෙම බලු කපුටුවන් එලවන්න දෙනවා දඬු මුගුරු අරගෙන මේ විදිහට බාලයන් අඥානයන් රැවටෙන මේ රූපස්කන්ධය දුර්ගන්ධයි අසුචියි අපරිසුද්ධි අසුභයි අසුභයි නිතර මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට Tamanට මොන මෙසිකෙන්වත් කාමරාග චේතනාවක් එන්නේ කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒවා දුරු වෙනවා. ඒ සම්බන්ධව දැඩි ඥානේ නුවණ හසුරුවලා Taman ජය ගන්නට ඕනේ. අනිත් කාරණේ තමයි ව්‍යාපාදේ මේක බොහොම බලගත්ු දෙයක්. අද කාලේ ලෝක සත්‍යයට වැඩියෙන් බලපන්නේ ව්‍යාපාදය. ඒකල ජීවත් නැත්නම් එක පවා නිතර ගැටෙනවා. කෙනෙක් වාඩි වෙලා ඉන්නවා දැකලා ගැටෙනවා. කතා කරනවා දැකලා ගැටෙනවා. හිනා වෙනවා දැකලා ගැටෙනවා. වචනයක් වැරදුනත් ගැටෙනවා. සුළු දෙයක් අතපසුනත් ගැටෙනවා. හැම වෙලාවෙම ගැටෙනවා. මේ ගැටෙන එක අපේ ඥාන සම්පන්නව හසුරුවා ගන්නට ඕනේ. මේ සඳහා අපි නිරන්තරයෙන් අපේ හිත මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නට ඕනේ. සෑදාවල් නිරතුරුවම අපේ හිත මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. මොනම දෙයකින්වත් අනුන් පිළිබඳව ගැටීමක්, වැටීමක් නොනැසේ තමන් පිරිසිදුව චේතනාව මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නවා නම් දෙවියෝ පවා තමන්ට নমස්කාර කරනවා. දෙවියෝ තමන්ට උපකාර වෙනවා. ආනිසංස රාශියක් ඒ ඒ වෙලාවටම ලැබෙනවා. සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ට මිනිසයන්ට ප්‍රේමනාප වෙනවා, දෙවියෝ ආරක්ෂා කර දෙනවා. වසවිසාවියාවද ගෙන විපත්ති වල කියනවා. එවැගේ හිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශරීර වර්ණයේ පහපත් වෙනවා නුහේ කානිසංශ ගෙන දෙනවා දුටු දුටුවන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙනවා සතුරන් මිතුරු වෙනවා මිතුරන් අධි මිතුරු වෙනවා මේ වාගේ අනුසස් අපට ලබන්න පුළුවන් වෙනවා මෙන්න මේ දසසිය සමාදන් වූ මෑණිවරු තුන් දෙනා මේවා හිතේ දරාගෙන තමන් ලබාගත් මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ජීවිතාන්තය දක්වාම නිර්මලව රැකගන්න අදිස්ථාන කරගත්තොත් තමන් අදා වඩාගත් දෙමව්පියන්වත් අමා මහ නිවන් සුව ලැබෙනවා ඒකාන්තයි. තමන්ගේ සිව්පසෙන් උපස්ථාන කරන සදාම තුනට ඒ කුසලයේ අමා මහ නිවනට උපකාර වෙනවා ඒකාන්තයි. එවාගේම ආරක්ෂක දෙවි දේවතාවන් සහ සමස්ත ලෝක සත්‍යයන්ම සමන් ලෝයේ ලෝතුරා සුව සම්පස්සාදා දෙන්නෙක් බාටපත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. දාන සීල භාවනා කුසල් වඩමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ ගමන් කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර සාන්තාමාමා නිවන් සුවක් වේවා කැපී මෛත්‍රීන් පින් පමුණුන අතර විශේෂයෙන්ම අපාතේ වදාළ පූජනීය අස්මණලේ ශ්‍රී රත්නපාලා බිදාන මහෝත්තමයන් වහන්සේට අපාතේ වදාළ අතිපූජනීය කේල්පන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට මේ කුසල සම්භාර ධර්මයේ තීමතු ලෝතුරා බුදුබාමත් වේවා කියා ගුරු ගැතින් සිහිපත් කරන අතරත සිල්මෑණියන් වහන්සේගේ මෞපිය දෙදෙනා වහන්සේ ප්‍රදාන කොට ඇති අභාව ප්‍රාප්ත සීලෝම ඥාති බන්දු වර්ගයාට මෙතින් බැලේ සුගත සම්පත් කෙලවර අග්‍රාමාම නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් පමුණුන අතරේ ඊතායතමදා සෑම සත්නත මේ කුසලයේ ලෝය ලෝතුරා සූපනිස පමතේවා මේ බෝධි රාජ සිල්ලාරාමස්ත දෙවි දේවතා මනුල්ලා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයන් මෙකින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට මේ පින්වත් මව්පිය දූ දරු ඥාති මිත්‍ර සමටත් මේ සිල්මෑණියන් වහන්සේලාට සංගරුවනටත් දේව ආරක්ෂාව සලසා දෙත්වා තතු බෝධිවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවම් අවසාන වශයෙන් අපේ අතිපූජනීය මිනුවන්ගොමියේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන වැඩම කරවා වදාළ සුපේචල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ මේ පින් බැලෙන් නිරෝගී සැපයක් දීර්ඝාසයක් ඇතුව ධර්මාඥාන භාවනාඥාන මුදුන් පමනවා තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් උත්තම ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරතේ පින්දපාත වේලාව පැමිණ ඇති ඒක අවස්ථාව අපි සලසා දෙමින් මේ නවතින් සෑම දිනාට රත්නත්‍රා අනුභව බලෙන් කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මාර්ගය ගන්ත ජාති ජාති වාසනාව වේවා සම්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ